ඒ වගේම ඒ චිත්ත වීතීන් ඉගෙන ගන්නකොට පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති වශයෙන් කොටස් දෙකකට බෙදෙන ආකාරයත් විසයක් පවත්ති හැටියට අතිමහන්තාරම්මන මහන්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වශයෙන් පංචද්වාරික චිත්ත වීතිය බෙදෙන ආකාරයත් ඒ වගේම විභූතාරම්මන අවිභූතාරම්මන වශයෙන් මනෝද්වාරික චිත්ත වීතිය බෙදෙන ආකාරයත් ඒ වගේම චක්කුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළවන ආකාරයක් සහ ඒ චිත්ත වීතිය තුල යෙදෙන සිත් පේලිය. එහෙම නැත්නම් ඒ සිත තුල මේ චිත්තක්ෂණ 17ක් ගෙවිල යනකොට ඒ චිත්ත වීතිය තුල යෙදෙන සිත් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කළේ. ඒ අනුව අතිමහන්තාරම්මන චිත්ත වීතිය අපි සාකච්ඡා කළා චක්කුද්්වාරික වශයෙන්. ඒකේ අපි අර අතීත භවාංගය ආරම්භ වෙලා ඊළඟට තදාරම්මන දෙකකින් අවසන් වෙනකොට මේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක් තුල දැන් වීති වශයෙන් සිත් හතක් තියෙනවා. එතන වීති වශයෙන් සිත් හතක් තියෙනවා කියලා කියන්නේ දැන් අතීත භවංගයත් භවංග චලනයත් භවංග උපච්ඡේදයත් කියන ඒ ටික සියල්ල විපාක වශයෙන් පහළවන සිත්. ඒ ඔක්කොම අමුතු සිත් කොටාසයක් නෙවෙයි ඉක්මිලාගේ භවාංග සිතමයි අතීත භවාංගය කියලා හැඳුන්වුවේ ඒ භවාංග සිතේ සෙලවීමමයි භවාංග චලනය කියලා හැඳුන්වුවේ ඒ භවාංග සිතේ බිඳී යෑමමයි භවංග උපච්ඡේද කියලා හැඳුන්වුවේ ඊළඟට ඒ රූපය අරමුණු කරගෙන මෙතන පහළවන පළවෙනි වීති සිත තමයි පංචද්වාරික සිත. කියන ආවර්ජන සිතක් නේක හේතුක සිත්වල තියෙන ක්‍රියා සිතක්. පංචත් වාරා වජ්ජන වශයෙන් පහළ වෙච්ච සිත තමයි මෙතන පළවෙනි වීති සිත. ඒ චිත්ත වීතිය. ඒ පළවෙනි වශයෙන් පහළ වෙච්ච මේ පංචද්වාරික වීති සිත ඊළඟට ඒ එතන හතක් කියලා කිව්වේ දැන් පංචද්වාරික චක්කු විඥාන සම්පටිච්චන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන ඒ වීති හත ඒ වීති හත වුණාට ඒ වීති හත උපනිශ්‍රය කරගෙන පහළ වෙනවා එතන සිත් 14ක්. ඒ සිත් 14 කියලා අපි නම් කරේ දැන් අර මේ අතීත භවාංගයයි භවාංග චලනයයි භවං උපච්ඡේදයයි හැරුණකොට දැන් පංචද්වාරික කියලා වශයෙන් පහළ වෙන මේ ආවර්ජන සිතත් ඊළඟට චක්කු විඥාන සම්පටිච්චන සම්තීරණ වොත්තපන කියන සිත් එකයි ජවන් සිත් හතයි තදාරම්මන සිත් දෙකයි කියනකොට එතන සිත් 14ක් තියෙනවා. අන්නේ සිත් 14 තමයි මෙතන අපි අතිමහන් තාරම්මන චිත්ත වීතිය කියලා හඳුන්වන්නේ. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ මෙතන අතිමහන් තාරම්මන චිත්ත වීතියක් තුල වීති සිත් නම් තියෙනවා 7ක්. ඒ වීති සිත් 7ක් තිබුණට සිත් වශයෙන් පහළ වෙනවා සිත් 14ක්. ඒ සිත් 14ක් උනේ ජවන්සෙත් 7ක් බවට පත්වීමත් තදාරම්මන දෙකක් පහළ වීමත්. ඒ නිසා තමයි එතන 14ක් තියෙන්නේ. ඒතර මෙන්න මේ සිත් 14 තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා හඳුන්වන්නේ. ඒතර මේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ රූපය ඉපදිලා එක චිත්තක්ෂණයක් ගත වීමෙන් අනතුරුව භවාංගයේ ගැටීම හේතු කොටගෙනයි මේ අතිමහන්තාරම්මන චිත්ත වීතිය පහළ වෙන්නේ. ඒ නිසා තමයි මෙතන මේ තියන්න හැටියට එක සිතක් ඉක්මිලා අතීත භවාංගයේ හැටියට නම් කරලා තියෙන්නේ. ඒක අතිමහන්තාරම්මන චිත්ත වීති. ඒතර අපි කිව්වා දැන් පංචද්වාරික වශයෙන් ඔක්කොම පහළ වෙනවා චිත්ත වීති 75ක්. මතකයිනේ. එතන 75ක් කියලා කිව්වේ අතිමහන්තාරම්මන වීති 1යි, මහන්තාරම්මන වීති 2යි, පරිත්තාරම්මන වීති 6යි අතිපරිත්තාරම්මන වීති 6යි එතකොට චක්කුද්්වාරික වශයෙන් ඔක්කොම චිත්ත වීති 15යි ඒ වගේම අනිකුත් ద్వාරවලත් 15 වෙනකොට පංචද්වරේ පංචද්වාරයේම 15 වෙන පංචද්වාරික සෙත් 75යි. ඒතර 75 තුල අතිමහන්තාරම්මන චිත්ත වීති තියෙන්නේ 5යි. ඒ කියන්නේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය සෝතද්්වාරික අතිමහන්තාරම්මන වීතිය ගහනද්්වාරික ජිව්හාද්වාරික කායද්වාරික කියලා. ඒතර ඒ මේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීතිය ආකාරයෙන්ම තමයි අනිකුත් චිත්තවීතියෙත් පහළ වෙන්නේ. ඒතර අපි මේ චිත්තවීතිය ප්‍රස්ථාරගත කරනකොට ඒක වෙනස් කරන්න තියෙන්නේ මේ චක්කු විඥාන කියන ඒ සිත යෙදුණු තැනට අපි ඒ අවශ්‍ය සිත අනුකූල සෝත විඥාන, ගාහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියලා යොදනවා. එපමණයි වෙනසක් තියෙන්නේ. අනේ ඒක තමයි අපි මේ අතිමහන්තාරම්මන චිත්ත වීතිය පිළිබඳව තේරුම් ගන්නට තියෙන්නේ. ඒතර ඒ කියන්නේ රූපය ඉපදිලා චිත්තක්ෂණයක් ඉක්මනා ගියාට පස්සේ මේ ගැටීම නිසා හටගන්න චිත්ත වීතිය. මේකේ ආරම්මණය ඊටමත් ප්‍රකටයි. ඒ නිසා තමයි මොකද එක චිත්තයයි ඉක්මනා ගිහිලා තියෙන්නේ. ඒතර මෙතන අර වස්තු දුර්වලතාවයක් නැහැ, ආලෝකයේ දුර්වලතාවයක් නැහැ, ප්‍රසාදයන්ගේ දුර්වලතාවයක් නැහැ. ඒ නිසා තමයි මේ චිත්තක්ෂණ 17ක්ම මේකට ආවශ්‍ය තියෙනවා. මොකද දැන් එකක් ඉක්මිලා ගියාට තව චිත්තක්ෂණ 16ක්ම අවශ්‍ය තියෙනවානේ. අන්න ඒ නිසා තමයි මේක අතිමහාන්තාරම්මන චිත්ත වීතියක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳටම ප්‍රකට අරමුණ අරමුණු කරගෙන පහළවන චිත්ත වීතියක්. ඒක පැහැදිලි. ඊළඟට තියෙනවා දැන් අතිමහාන්තාරම්මන වීති එකයි මහාන්තාරම්මන වීති දෙකක් තියෙනවා. ඒතර මහන්තාරම්මන වීති දෙකක් පවතින්නේ දැන් අතන උනේ එක චිත්තක්ෂණයක් ඉක්මිලා ගියාට පස්සේ තමයි භවාංගයේ ගැටුනේ. ඒ නිසා තමයි අපි ඒක අතිමහන්තාරම්මන කියලා නම් කළේ. නමුත් දැන් මහන්තාරම්මන වීති දෙකක් එනකොට එක් මහන්තාරම්මන වීතියක් දැන් රූපය ඉපදිලා චිත්තක්ෂණ දෙකක් ඉක්මිලා ගියාට පස්සේ භවාංගයේ ගැටෙනවා. අන්න ඉක්මලා ගියපෝ චිත්තක්ෂණ දෙක තමයි මෙතන මේ අතීත භවාංග හැටියට සෙත් දෙකකින් නම් කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ අර සුපුරුදු විදිහටම භවාංගයේ චලනය වෙනවා. භවාංග සිතේ අරමුණ ඉවත් කරමින් භවංග උපච්ඡේදය පහළ වෙනවා. ඊට පස්සේ මෙතන ආවර්ජනයක් හැටියට මේ පංචද්වාරික චිත්ත වේතියක් නිසා පංචද්වාරික චිත්ත වේතියක් පහළ වෙනවා. ඒ කියන්නේ ආවර්ජන සිත පහළ වෙනවා. ඊළඟට නැවතත් අර සුපුරුදු ආකාරයෙන්ම චක්කු විඥාන සම්පටිච්ඡන සම්තේරණ වොත්තපන ජවන වශයෙන් පහළ වෙනවා. නමුත් දැන් මේ චිත්ත වීතිය තුල තියෙන වෙනස තමයි මේ තදාරම්මණයන්ගේ පහළවීමක් නැහැ. ඒ තදාරම්මණයන් පහළ නොවෙන්නේ කවර හේතුවක් නිසාද? දැන් අතිමහන්තාරම්මන චිත්ත වීතිය හටගෙන නිරුද්ධ වෙනකොට දැන් චිත්ත වීතියේක ආයුෂ් ප්‍රමාණය දැන් රූපයේක ආයුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ 17යි. ඒතර දැන් තමන් හොඳට නුවණින් බලන දැන් පළවෙනි චිත්ත වීතිය. ඒතර ඒක ඉක්මලා ගියේ එක චිත්තක්ෂණයයි අතීතයට. ඒ නිසා දැන් අර වීතිසිත 14ක් පහළ වෙනකොට ඒ වීතිසිත 14 කියන්නේ මේ තදාරම්මන සිත් දෙකත් එක්කම. දැන් ජවන් සිත් පහළ වෙනකොට ජවන් සිත් 7 පහළ වෙනකොට ඉක්මලා ගිහිලා තියෙන්නේ රූපයේ ආයුෂ් ප්‍රමාණයෙන් චිත්තක්ෂණ 15ක් විතරයි. ඒතර තව රූපය නිරුද්ධ වෙන්න චිත්තක්ෂණ දෙකක් තියෙනවා. අන්නේ රූපේ නිරුද්ධ වෙන්න චිත්තක්ෂණ දෙකක් තියෙන නිසා තමයි ඒකම අරමුණු කරගෙන තදාරම්මන සිත් දෙකක් පහළ වෙන්නේ. ඒ තදාරම්මන සිත් දෙක පහළ වෙනකොට ඒක පහළ නිරුද්ධ වෙනකොට රූපේ ආවශ චිත්තක්ෂණ 17ත් නිරුද්ධ වෙලා ඒ රූපේ නිරුද්ධ වෙනකොට ඒත් එක්ක මේ චිත්ත වීතිය අවසන් වෙලා නැවත භවාංගයට වැටෙනවා. නමුත් මහන්තාරම්මන චිත්ත වීතිය පහළ වෙනකොට ඒකේ අතීත භවාංග හැටියට සිත් දෙකක් ඉක්මිලා ගියාට පස්සේ තමයි ආරම්මණය ගැටෙන්නේ. ඒතර ආරම්මණය ගැටිලා දැන් වීති සිත් හට ගන්නකොට පංචද්වාරයේ ඉඳලා දැන් ජවන් සිත් 7 සම්පූර්ණ වෙනකොට එතන මේ රූපේ ආවුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ වශයෙන් ගන්නවා නම් 16ක්ම ඉක්මිලා ගිහිලා තියෙන්නේ. කියන්නේ 16ක්ම ඉක්මිලා ගිහිලා තියෙන්නේ. එතකොට තදාරම්මණයන්ගේ තියෙන නියමය තමයි යම් වෙලාවක තදාරම්මන සිත් දෙකක් පහළ වෙන්න අවකාශයක් නැත්නම් තදාරම්මන සිත් එකක් පහළ වෙන්නේ නැහැ. ඒ නිය ඒ නියමයේම තියෙනවා ජවන් සිත් වල. ඒ කියන්නේ හැම අවස්ථාවකම චිත්ත නියාමය අනුවම ජවන්සිත හතක්ම පහළ වෙනවා. ඒතර ජවන්සිත හතක් පහළ නොවන අවස්ථාවක් හැටියට සඳහන් කරන්නේ ජීවිතයේ මරණාසන්න චිත්ත වේතිවල විතරයි. දැන් මරණාසන්න චිත්ත වේතිවලදී තියෙන මේ හදේ වස්තුවේ තියෙන දුර්වලතාවය, ඉඳුරන්ගේ තියෙන දුර්වලතාවය, ආරම්මණයන්ගේ තියෙන දුර්වලතාවය හේතු කොටගෙන පහළ වෙන්නේ ජවන්සිත පහක් විතරයි. මරණාසන්න චිත්ත වීති වලදී. නමුත් ඒ හැරුණකොට අනිකුත් පහළවන හැම අවස්ථාවකම සිත් අනිවාර්යයෙන්ම ජවන් සිත් හතකින්ම යුක්ත වෙනවා. ඒතර යම් සිතක් තුල ජවන් සිත් හතක් පහළ වෙන්න අවකාශයක් නැත්නම් එක ජවන් සිතක්වත් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ න්‍යාමයේම තමයි මේ තදාරම්මන තුල තියෙන්නේ. යම් වෙලාවක පහළ වෙනවා නම් තදාරම්මන සිත් දෙකක් පහළ වෙනවා. තදාරම්මන සිත් දෙකක් පහළ වෙන්න අවකාශයක් නැත්නම් තදාරම්මන එක සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි දැන් මෙතන මේ අතීත භවාංග සිත් දෙකක් ඉක්මිලා ගිහිල්ලා ප්‍රසාද වස්තුවේ ගැටුණා ඒ හේතු කොටගෙන මෙතන මේ ජවන් සිත් 7 15 වෙනකොට එතන චිත්තක්ෂණ 16ක්ම ඉක්මිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට තව රූපේ නිරුද්ධ වෙන්න තියෙන එක චිත්තක්ෂණයයි. ඒතර එක චිත්තක්ෂණයක් තුළ රූපේ නිරුද්ධ වෙනකොට නම් තදාරම්මන සිත් දෙකක් හටගන්න කාලයක් නෑ. ඒතර තදාරම්මන සිත් දෙකක් හට ගන්න කාලයක් නැති නිසා තදාරම්මන පහළ වෙන්නේ නැතිවම එතනදී භවාංග සිත් පහළ වෙලා ඒ සිත නිරුද්ධත්වයටපත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ එහෙනම් ඇයි තදාරම්මන සිතකට මෙතනදී පහළ වෙන්න දෙකකට පහළ වෙන්න අවකාශයක් නැති වුණේ කියලා. ඒ කියන්නේ දැන් මෙතනින් මේ ජවන් සිතෙන් අරමුණු කරපු ආරම්මණයේ ඇසුරු කරගෙනමයි තදාරම්මන සිතත් පහළ වුණේ. එතකොට රූපේ අපි කියව මෙතනදී ආරම්මන වශයෙන් එළඹෙන්නේ පච්චුප්පන්න ආරම්මණයක් පමණයි කියලා. එතකොට පච්චුප්පන්න ආරම්මණය අරමුණු කරගෙන චිත්ත වේතියක් පටන් ගත්තට පස්සේ ඒ රූපය නිරුද්ධ වුණාට පස්සේ ඒක අයිති වෙන්නේ අතීත මේ රූපයකට. එතකොට පංචද්වාරික වශයෙන් සිත් හැම වෙලෙම පහළ වෙන්නේ මේ පච්චුප්පන්න ආරම්මණයක් මූලික කරගෙනමයි. ඒතර දැන් මෙතන තදාරම්මන සෙත් දෙකක් පහළ වෙන්න අවකාශයක් නැතුව මේ රූපේ නිරුද්ධ වෙනකොට දැන් අපි හිතමු 17 වෙනි සිත වශයෙන් තදාරම්මන සිතක් පහළ වුණා කියලා. ඒතර තව තදාරම්මන සිතක් තියෙනවානේ. ඒතර එතන 18ක් වෙනවා. නමුත් ඒ 18 වෙනි සිත පහළ වෙනකොට හටගත් රූපේ නිරුද්ධ වෙලා ඉවරයි. එහෙනම් තදාරම්මන සිතෙන් අරමුණු කරන්න බෑ. අතීත රූපයක් මොකද මේක මේ පංචද්වාරික වශයෙන් පච්චුප්පන්න රූපාරම්මණයක් අරමුණු කරගෙන පහළ වෙච්ච මේ චිත්ත වීතියක්. ඒ නිසා තදාරම්මන සිත් දෙකක් පහළ වෙන්න අවකාශයක් නැති නිසා තදාරම්මන පහළ නොවීම චිත්තයේ භවාංගයට වැටෙනවා. අන්න ඒක එක මහන්තාරම්මන චිත්ත වීතියක්. ඊළඟට මේ රූපය හටගෙන චිත්තක්ෂණ තුනක් ඉක්මලා ගියාට පස්සේ හතරවෙනි සිත වශයෙන් භවාංග චිත්තේ මේ රූපාරම්මණය ගැටෙනවා. අන්න එතකොටත් පහළ වෙනවා මහාන්තාරම්මන චිත්ත වීතියක්. ඒ මහාන්තාරම්මන චිත්ත වීතියේ දැන් අර විදිහටම අතීත භවාංග දැන් තුනක්ම ඉක්මලා ගිහිල්ලානේ. ඒතර අතීත භවාංග තුනක් ඉක්මලා ගිහිල්ලා ඊළඟට භවාංග චලන භවං උපච්ඡේද වෙනකොට එතන සිත් පහක්ම ඉක්මලා ගිහිල්ලා. එහෙනම් දැන් වර්තමාන ආරම්මණය අරමුණු කරගෙන පහළවන වීතිසිත හැටියට පහළ වෙන පංචද්වාරික සිතේ ඉඳලා ජවන් සිත් හතක් පහළ වෙනකොට එතන ඒ රූපයේ ආයුෂ් ප්‍රමාණය වෙන චිත්තක්ෂණ 17ක් ගෙවිලා අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට රූපයත් නිරුද්ධ වෙනවා. ඒ නිසා එතන භව මේ තදාරම්මන සිත් පහළ වෙන්න අවකාශයක් නැති නිසා ජවනේන්ම චිත්ත වීතිය අවසන් වෙලා භවාංගයට වැටෙනවා. උතුරේ අනුසාරයෙන් තමයි මේ තදාරම්මන සිත් දෙකක් හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට දැන් තදාරම්මන සිත් දෙකක් හැටියට මෙතන අපි තේරුම් ගන්නකොට දැන් තදාරම්මන සිත් පිළිබඳව නොයේකුත් ආචාර්ය මතයන් තියෙනවා. එතකොට දැන් ඒ අතරින් අපි සිහිපත් කළොත් එහෙම මේ තදාරම්මන සිත් පහළ වෙන්නේ මේ කාමජවන් අරමුණු කරගෙන විතරයි. කියන්නේ මේ කාමජවන් අරමුණු කරගෙන විතරයි කාමසත්වීන්ට පමණයි ජවන්සිත පහළ වෙන්නේ. ජවන්සිත කියන්නේ මේ තදාරම්මනසිත පහළ වෙන්නේ. කියන්නේ දැන් අපි ඉදිරියේදී මේ රූපවචර සහ අරූපාවචර වශයෙන් මේ ලෝකෝත්තර වශයෙන් මේ අර්පණා ධාන නැත්නම් අර්පණා චිත්ත වීති දක්වනකොට පැහැදිලිව පෙනේවි ඒ චිත්ත වීති තුල තදාරම්මන එකක්වත් පහළ වෙන්නේ නැහැ. එතකොට කියනවා ඒ මේ ජවන් කාම ජවන් අරමුණු කරගෙන පමණයි තදාරම්මන පහළ වෙන්නේ අර්පණ ජවන් අරමුණු කරගෙන තදාරම්මනයන්ගේ පහළවීමක් නැහැ කියලා. ඒ කියන්නේ කාම සත්වීන්ට පමණයි මේ තදාරම්මනයන්ගේ පහළවීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තදාරම්මණය කියන එක ඊතරම් අපි මේ වැඩි වශයෙන් උනන්දුවෙන් යුක්තව තේරුම් ගත යුතු කාරණාවක් ඒ තුල विद्यमान වෙන්නේ නැහැ. ඊළඟට තේරුම් ගත යුතු කාරණාව තමයි දැන් මේ විදිහට මේ චිත්ත වේතීන්ගේ පැවැත්ම ධර්මතාවයන්ගේ පැවැත්මක් කියලා තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ දැන් මෙතන රූපාරම්මණයක් චක්කුප්‍රසාදයේ ගැටෙනකොට මේ අතීත භවාංග භවාංග චලන භවංග උපච්ඡේද වශයෙන් ඉක්මලා යනකොට ඊළඟට පහළ වෙන පංචද්වාරාවජ්ජන සිත. ඒතර පංචද්වාරාවජ්ජන සිත පහළ වෙන්නේ අපේ ඌමනාවෙන් අපේ කැමැත්තෙන් නෙවෙයි. ඒ චිත්ත නියාමය. ඒ කියන්නේ රූපාරම්මණයක් ගැටුනහම මේ භවාංගය චලනය වෙන එක. භවංගය සිඳන එක මේ ආවර්ජන සිත් 15 වෙන එක ඒක චිත්ත නියාමයේමයි. ඊට පස්සේ පංචද්වාරාවර්ජන සිතෙන් අනුතුරුව චක්කු විඥානයක් පහළ වෙනවා. ඒතර ඒ විදිහේ මේ පිළිවෙලින් චක්කු විඥාන සිත ළඟට සම්පටිච්ඡන සිතක්, සම්පටිච්ඡන සිත ළඟට සන්තීරණ සිතක්, සන්තීරණ සිත ළඟට වොත්තපන සිතක්, වොත්තපන සිතෙන් අනුතුරුව ජවන් සිත මේ විදිහට මේක පිළිවෙලට සිදු කරන්නට අනකරන කෙනෙක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. මෙතන මේ මෙහෙවන කෙනෙක් නැහැ. අනකරන කෙනෙක් නැහැ. අනික මේක අපේ කැමැත්තෙන් අපිට පුළුවන්කමක් නැහැ චක්කු විඥාන සිතක් උපද්දවා ගන්න. ඒ වගේම අපේ කැමැත්තෙන් අපිට බෑ මේ සම්පටිච්චන සිතක් උපද්දවා ගන්න. සන්තීරණ සිතක් උපද්දවා ගන්න. ඊළඟට මේ චක්කු විඥාන, සෝත විඥාන මේ විදිහට අපේ කැමැත්තෙන් උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට වොත්තපන සිත කියලා කියන්නේ ඒක ක්‍රියාසිතක්. දැන් මෙතන ක්‍රියාසිත දෙකක් සම්මුඛ වුණ එකක් තමයි පංචද්වාරා වජ්ජනය කියන්නේත් ක්‍රියාසිතක්. අනිත් ඔක්කොම විපාකසිත. දැන් අතීත භවාංගය, භවාංග චලන, භවංග උපච්ඡේද කියන ඔක්කොම විපාකසිත. ඒ වගේ අරමුණු වෙන්නේ පූර්ව භවයෙන් ගත්ත ආරම්මණය, ප්‍රතිසන්දසිතේ අරමුණ. ඊළඟට පංචද්වාරා වජ්ජනය තමයි මෙතන අහේතුක ක්‍රියාසිත. ඒක ක්‍රියාසිතක්. හැබැයි සම්පටිච්ඡනයත්, සම්තීරණයත් මේ දෙකත් විපාකසිත. ඊළඟට පහළ වෙන වොත්තපනය ඒක පහළ වෙන්නේ විනිශ්චය කිරීමෙන්නේ. අන්නේ වොත්තපන සිත ක්‍රියාසිතක්. ඒක තමයි මනෝද්වාරය කියලා හඳුන්වන්නේ. ඒකෙන් තමයි විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චය කරනකොට දැන් ඉෂ්ට රූපාරම්මණයක් නම් සම්මුඛ උනේ. අන්න ඒ ඉෂ්ඨාරම්මණය හේතු කොටගෙන අයෝනිසෝ මනසිකාරයෙන් තමන් විනිශ්චය කරොත් මේක ඇලෙන්න ඕන කියලා. අන්න අකුසල් සිත් 8 අතරින් ඒ කියන්නේ අකුසල් සිත් 12 අතරින් ලෝභ මූල සිත් 8 තුල පවත්නා ඒ ලෝභ මූල සිත් 8න් එක සිතක් තමයි මෙතන ජවන් සිත් හැටියට පහළ වෙන්නේ. ඒතර මේවා මේ මේ විදිහට කළ යුතුයි කියලා විධාන කරන්නේ නැහැ. ඒ වගේම අපේ කැමැත්තෙන් සිදු කරන දේකුත් නෙවෙයි. මොකද එහෙම තමයි කැමැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ මේක. එහෙනම් මෙතන සිදු වුණේ අන්න වොත්තපණයෙන් විනිශ්චය කරගත් ආකාරයට අනුව ප්‍රියමනාප රූපය කෙරෙහි අයෝනිසව මනසිකාරයෙන් මනසිකාර කරලා මේක ඇලිය යුතුයි කියලා තීරණය කළොත් අන්න ඒ මොහොත තුල අකුසල් සිත් අට අතරින් ලෝභ මූල ජවන් සිත් පෙලක් යනවා ඊළඟට ඒ ආරමුණ අපි හිතමු චක්කුද්්වාරයට ගැටිච්ච ආරම්මණය මේ වොත්තපනිසිතෙන් තීරණය කරන මේක මේ ගැටෙන්න ඕන අරමුණක් කියලා. ගැටිය යුතු අරමුණක් කියලා විනිශ්චය කරනවා නම් අන්න ඒ මොහොත තුළ පහළ වෙන අර ද්වේෂමූලික සිත් දෙක අතරින් එක සිතක් තමයි ඉදිරියට ජවන් සිත් වශයෙන් පහළ වෙන්නේ. එතනත් අකුසල් සිත් තමයි පහළ වෙන්නේ. ඊළඟට අපි හිතමු මේ Tamanට අරමුණු වෙච්ච ආරම්මණය ඒක ප්‍රියමනාප ආරම්මණයක් තමයි. නමුත් අපි හිතමු මේ ප්‍රියමනාප ආරම්මණය Taman යෝනිසෝ මනසිකාරයෙන් මේක වොත්තපණය විනිශ්චය කරා නම් අන්න අපි හිතමු බුද්ධ රූපයක් නම් අන්න මේක තුල තමන් මේ ඇලිය යුතු දේකුත් නෙවෙයි ගැටිය යුතු දේකුත් නෙවෙයි මේකේ තියෙන ස්වභාවයන් තීරණය කරගෙන අන්න තමන් මේක පිළිබඳ සද්ධාදී දේවල් උපද්දවනවන අන්න ඒ මොහොතේ අර අප කියන අර සෝබන කුසල්සිත අට අතරින් එකක් තමයි කුසලයක් හැටියට ජවන්සිත වශයෙන් පහළ වෙන්නේ. ඒතර අපේ මෙතනදී තීරුම් ගත යුතු කාරණාව තමයි මේ අකුසල් කරගන්නෙත් කුසල් කරගන්නෙත් මේ අප තුල තියෙන යෝනිසෝ අයෝනිසෝ මනසකාරයට අනුරූපීව. එහෙම නැතුව මේ කෙනෙක් විධාන කරලා සිදු කරන දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕනෑම කෙනෙක්ට පුළුවන්නේ තමන් ඉදිරියේදී තරහාකාරයෙක් මුණ ගැහුණා කියලා චක්කු ප්‍රසාදයට. ඒතර වොත්තපනිසිතෙන් නේද මේක විනිශ්චය කරන්නේ එක්ක මෙයාත් එක ගැටෙන්න ඕනද, ඇලෙන්න ඕනද, එහෙම නැත්නම් අතහැරලා දාන්න ඕනද කියලා. ඒතරන්නේ මේ ආරම්මණය තමන් පුළ විනිශ්චය කරලා තමන් යෝනිසෝ මනසකාරයෙන් හිටියොත්. අන යෝනිසෝ මනසිකාරයෙන් මේ ඕනෑම අප්‍රිය අමනාප ආරම්මණයක් තමන්ට පුළුවන් කුසල් ජවන් සිත් පෙලක් බවට පත් කරගන්න. දේශමූල සිත් උපද්දව ගන්න නැතුව. ඒ වගේ මෝහ මූල සිත් උපද්දව ගන්න නැතුව. ලෝභ මූල සිත් උපද්දව ගන්න නැතුව මේ කුසල් ජවන් සිත් පෙලක් බවට හරව ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඕනෑම මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ට වුණත් බුද්ධ රූපයක් දකිනකොට එතන ඇතිවන මේ සිත අනිවාර්යයෙන්ම මේ කුසල විපාකයක්මයි. දැන් චක්කු විඥානය කුසල විපාක. සම්පටිච්ඡනය කුසල විපාක. සන්තීර්ණය කුසල විපාක. වොත්තපනේ තමයි ක්‍රියාසිත. එතනින් තමයි යා මේ නොදකී යුත්තක් දැක්කා කියලා අර අප්‍රිය මේ අතිෂ්ඨ ආරම්මණය කෙරෙහි දේශමූල සිත් පහල කරගන්නවා. අන්න අකුසල් කරගන්න ආකාරය. එතකොට දැන් මෙතනදී අකුසල් කරගන්නවා කිව්වට ඔය ඇත්තෝ හිතන්න එපා මෙතන මේ සත්වයක් කරනවා කියලා. මොකද සත්වයක් කොහොමත් නැහනේ. නෙමෙයි චිත්ත නියාමයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අන්න ඔය කාරණාවන් විග්‍රහ කරන තැන තමයි මේ කුසල අකුසල් ඔක්කොම කරනකොට දැන් මේ දුක හටගෙන තියෙන මේ කර්ම නෙමෙව්වා. මේ කර්ම හේතු කොටගෙන මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් කර්මය කියන්නේ ප්‍රබල සාධකයක්. ඒක උපත තේරණය කරනකොට එතන දේශනා කරන කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියලා. ඒතර කර්මය කියන්නේ ක්ෂේත්‍රය. කියන්නේ අපි යම්කිසි වගාවක් කරනවන වගා භූමිය තමයි කර්මය. කම්මං කෙත්තං. ඒතර කර්මය කියන ක්ෂේත්‍රය තුල හිටවන බීජය තමයි විඥානං බීජං. අන්න මේ විඥාන කියලා කියන්නේ කුසල අකුසල. නේ විඥානං බීජං. ඒතර දැන් අපේ විඥාණය තැනක පහළ වෙනකොට ඒ විඥානයේ හැටියට පහළ වෙන්නේ කුසල අකුසල සිතක්නේ පහළ වෙන්නේ. මතකයිනේ. ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දිසිත හැටියට පහළන කුසල කුසල සිතක්නේ පහළ වෙන්නේ. අන්න විඥානම් බීජං. එතන මේ විඥානය කියන එක රෝපණය වෙන්නේම කර්මය කියන ශේස්ත්‍රයේ මත. එතන මේකට තෙත් ගතිය සපයන්නේ තණ්හාවෙන්. තණ්හා සිනේ හෝ බලන්න අපිට ඉදිරියේදී ඉගෙන ගන්න ලැබෙන මේ ඔක්කොම ඉදිරියට ගියාම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව. ඒතර මේ භවයේ පිළිබඳව බොහොම නිර්වෘල අවබෝධයක් එතකොට ඔයත් අන්ට ලැබෙවි කොහොමද මේ කර්මය, තණ්හාව, සහ මේ ක්ලේශ උපනිශ්‍රය කරගෙන මේක යෙදිලා තියෙන්නේ. ඒතර මේ කර්මය කියන එක ක්ෂේත්‍රයේ විඥානය කියන එක බීජයේ හැටියට කියනවා තණ්හාව ජලයේ හැටියට කියනවා. ඒතර මේකෙන් තමයි මේ උපතක් කියන එකක් ලෝකයේ තුල विद्यमान වෙන්නේ. මේ දුක කියන එකක් හටගෙන තියෙන්නේ. අන්න ওই ප්‍රශ්නය තත්වාකාරයෙන් තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි අර බමුණු ඇවිල්ලා මේ දුක සම්බන්ධව එක එක ප්‍රශ්න අහනකොට බුදුහාමුදුරුවෝ ওই ප්‍රශ්න ඔක්කොම අතහැරලා දැම්මේ. මොකද මේ ආත්ම දෘෂ්ටියට වැටෙනවා ඒකට පිළිතුරු දෙන්න ගියොත් අර මීට කලින් අපි සිහිපත් කළේ මේ සයන්කතන් දුක්ඛං. අන්න මේක මම විසින් කරපු දෙයක්ද? අන්න දැන් පැහැදිලි නේද මේක මම විසින් කරපු දෙයක් නෙවෙයි කියන එක. සයන්කතන් දුක්ඛං නෙවෙයි. මේ හේතුඵල ධර්මයක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ බුදුහාඳුරෝ දේශනා කර එහෙම අහන්න එපා ඒක එහෙම නෙවෙයි. ඊට පස්සේ අනිත් පැත්තට අහනවා එහෙනම් පරංකතන් දුක්ඛං. ඒතර මේක අනුන් විසින් කරපු දෙයක්ද? දැන් මේ කර්මකලේ අනුන් විසින්ද? එහෙම කියන්න බෑ නේද? මෙතන මේ හේතුඵල ධර්මයට අනුව මේ සිතේ හටගෙන නිරුද්ධ වීම තුල කර්මයන් ඉපදිලා තියෙන්නේ. තමයි මේ රැස් කරගෙන තියෙන්නේ. ඒතකොට අන්න අනුන් විසින් කරා කියලා එහෙම පනවන්නත් බෑ නිසා තමයි තථාගතයෝ ඒකත් බැහැර කළේ. ඊට අපි දෙගොල්ලොම විසින්ද මේක කරේ. සයන්කතංච පරංකතංච දුක්ඛං. එහෙමත් කියන්න බෑනේ මේක මේ තමන් විසිනුත් නෙවෙයි කලේ අනුන් විසිනුත් නෙවෙයි කලේ දෙගොල්ලෝ විසින්ම කරපු දෙයක්වත් නෙවෙයි. ඊට පස්සේ දැන් අනිත් පැත්තට ඊට පස්සේ හැවේ එහෙනම් අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛං මේක දෙගොල්ල විසින්මත් නෙවෙයි නම් මේක ඉබේම ආකස්මිකව පහළ වෙච්ච දෙයක්ද අන්න බුදුරජාණන් වහන්සේ ඒකත් බැහැර කරනවා අන්න එතන දැන් Tamanට පැහැදිලි මෙතන මේ කර්මයන් සිදු කරගත්තේ මමත් නෙවෙයි අනුනුත් නෙවෙයි ඒ දෙගොල්ල විසිනුත් නෙවෙයි ඉබේමත් නෙවෙයි අන්න බලන්න අභිධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රශ්නයන් ලිහෙන ආකාරය ඒතර අන්න තමන් මේ විදිහට මේ චිත්ත වීති ගැන තවත් ඉදිරියට හොඳට ඉගෙනගෙන ඉදිරියට අපිට මේ කතා කරන්න හම්බෙනවා මේ ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන, පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන. අන්න එතකොට මේ භවය පිළිබඳව, මේ නාම ධර්ම පිළිබඳව අන්න මේ තියෙන මුලා ස්වභාවයන් ඔක්කොම විසිඳලා යනවා. අපිට එක තැනක්වත් ග්‍රහණය කළ යුතු තැනක් මුණ ගැහෙන්නේ නැහැ. අල්ලාගත යුතු තැනක් මුණ ගැහෙන්නේ. ඒ වගේම ප්‍රතික්ෂේප කළ යුතු තැනක් ගැටෙන්න ඕන තැනක් ඒත් මොන ගෙහින්නේ නැහැ. ඒතර දැන් මෙතන සම්පූර්ණයෙන් මේ දිලා තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ හුදු පැවැත්මක් විතරයි. අන්න ඕක තමයි මේ විසුද්ධි මග්ගයේදී පෙන්වුවේ කම්මස්සකාරකෝ නත්ති කර්ම කරන්නෙක් නැහැ. දැන් හිතේ නෑනේ කර්ම කරන්නෙක් නේ. සිතක්නේ පහළ වුණේ කම්මස්සකාරකෝ නත්ති. විපාකස්සච වේදකෝ විපාක විඳින්නෙකුත් නැහැ. විපාක විඳින කෙනෙක් නැහැනේ. දැන් අපි කිව්වා දැන් මට හරි ඔය ඇත්තන්ට හරි කාට හරි මේ අප්‍රියමනාප රූපයක් පෙනුනහම එතන පහළ වුණේ විපාක සිතක්නේ. අන ඒක අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒතර එතන සිදුවනේ අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයක් පහළ පමණයි. විපාක විඳින්නෙක් හිටියද? නෑ. නමුත් එතන විපාකයක් නේ මේ ඇති උනේ. අන විපාකයක් ඇති උනේ. ඒතර විපාක විඳින්නෙක් ඉන්නවද? නැහැ. සිතක පහළ වීමක් පමණයි. ඉතින් ඒකකේ විපාකස්සච වේදකෝ. ඊට පස්සේ විග්‍රහ කළා සුද්ධ ධම්මා පවත්තන්ති. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? අන්න සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක්. මෙතන සුද්ධ ධර්ම කියලා කිව්වේ මේ ස්කන්ධ නාම රූප ධර්ම ඒ පැවැත්මක් විතරනේ මෙතන තිබුණේ. අන්න ඒකයි සුද්ධ ධම්මා පවත්තන්ති. ඒ වේතං සම්මදස්සනං අන්න ඒක තමයි නුවණින් දකින්න කියලා කිව්වේ. එහෙනම් දැන් පැහැදිලි අපිට හොඳට මෙහෙනම් මෙතන කර්ම කරන්න කෙටියෙත් නැහැ. ඊට පස්සේ විපාක විඳින්නේ කෙටියෙත් නැහැ. මෙහෙනම් තිබුණේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුරූපීව හටගත් ධර්මතා කොටාසයක් සහ නිරුද්ධ වෙච්ච ධර්ම කොටාසයක් පමණයි තිබුණේ. අන්න ඒක තමයි නුවණින් දකින්න කියලා කිව්වේ. ඉතින් ඒකම තමයි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඒව මේ විසුද්ධ මග්ගයේ තියෙන එකක් නේ කියලා. නමුත් දැන් සංයුත්ත නිකායේදී දැන් සංයුත්ත නිකායේ වජිරා සූත්‍රයේදී වජිරා භික්ෂුණියත් පැහැදිලි කරන්නේ ඒ කාරණාවම තමයි. දැන් සත්වයා ගැන අහනකොට වජිරා භික්ෂුණිය කිව්වෙත් පැහැදිලි කළෙත් ඒ කාරණා මෙතන ඔබ සත්වයා කියන්නේ කාටද කියලා ඇහුවේ. ඊට සත්වයා කියන ඒ සංකල්පයේම කියනවා ඔබට ඇතිවෙච්ච දෘෂ්ටියක් කියනවා. මාර දෘෂ්ටියක් මාර දිට්ටි ගතන් නුතේ ඒක ඔබට ඇතිවෙච්ච දෘෂ්ටියක් පමණයි කියන මේ සත්වයා කියන එක. ඒතර අපිත් යම් වෙලාවක මේ සත්වයා පදනම් කරගෙන යමක් විග්‍රහ කරන්න යනකොටම තේරුම් ගන්න. එතන අපි ඒ විග්‍රහය කරන්නේ දෘෂ්ටිගත වෙලා කියලා. සත්‍ය පේන්නේ. මොකද අපි සත්වයා කියන දේ මූලික කරගෙන යමක් භාවිත කරනවා නම් එතන දෘෂ්ටියක් තියෙන්නේ. මොකද අපි මේ නැති දෙයක් මත තමයි මේ ඔක්කොම ගොඩනගන්නේ. නේ? දැන් සත්වේ ඒකෙන් තමයි බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැත්තේ. දැන් සත්වයක් ඉන්නවද නැද්ද කියලා අහනකොට. බුදුහාමුදුර පිළිතුරු දෙන්නේ නැහැ නේකට. ඊට පස්සේ දැන් අර දුක ප්‍රශ්නේදීත් එහෙමයි. ඊට පස්සේ මේ අර සයන්කතන් දුක්ඛං කියන තැනදීත් ඒ අර විපාක විඳින අවස්ථාව තුළ දැන් එතනදී විමසවානේ මේ සෝ කරෝතේ සෝ පටිසංවේදී මේ තමන්ම කර්ම කරනවා තමන්ම විඳිනවද කියලා අහවනේ. ඒතර කර්ම කරන්නේත් මමමයි විඳින්නෙත් මමමයි කියලා අහනකොට බුදුහඳුර ඒකත් ප්‍රතික්ෂේප කරන මොකද එයා ඒ ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නෙම වැරදි පදනමක් මත. ඒ කියන්නේ කර්මය කරන කෙනාමද විඳින්නේ. සෝ කරෝති සෝ පටිසංවේදී. ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ ප්‍රශ්නෙම වැරදි. ඒකට උත්තර දෙන්න ගියොත් එයා ඒක බාරගන්න එයාගේ දෘෂ්ටියට අනුරූපීව. ඊට පස්සේ අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදී. එහෙනම් මේ වෙන කෙනෙක් කරනවා වෙන කෙනෙක් විඳිනවද? ඒතර වෙන කෙනෙක් කියලා කෙනකොත් නැහැ. එතන තියෙන්නේ දෘෂ්ටියක්. අන්න ඒකත් බැහැර කරනවා. එහෙනම් අපි හොඳින් තේරුම් ගන්න ඕන අපි අපේ ජීවිත තුළ මේ සත්වයා කියන කෙනා මූලික කරගෙන මම කියන කෙනා මූලික කරගෙන යම් දෙයක් ගොඩනගනවා නම් ඒ ඔක්කොම වැරදි. දෘෂ්ටි මුලාවන් තියෙන. මොකද අපේ ඒ ඔක්කොම දෘෂ්ටි ග්‍රහණය කරගෙන කරලා තියෙන. වැරදි පදනමක් මත ගොඩනගලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මෙතන මේ මම කියන එක හුදු මුලාවක් පමණයි. එහෙනම් අර වජිරාභික්ෂුණිය පෙන්වුවේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්තුූප ලබ්භතිය කියලා. මේ පවතින්නේ හුදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් විනා මේ සත්වයේ පුද්ගලයෙක්ගේ පැවැත්මක් නෙවෙයි කියනවා. ඒතර අපිට පේනවා මේ දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් මේ පුද්ගලයෝ ජීවත් වෙනවා. මේ වස්තු පවතිනවනේ කියලා. අපිට පේනවානේ. ඕන කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් මේ චිත්ත වීතීන්ට අනුරූපීව රූප ධර්මයන්ට අනුරූපීව රූපයක අවශ්‍ය තියෙන චිත්තක්ෂණ 17ක් නම් දැන් අපි ඊයේ දැකපු රූප අදත් දකින්නවානේ නේ එතකොට මේ ඊයේ පෙනිච්ච කෙන අදත් අපිට පේනවානේ වෙනසක් නැහැනේ මොකක්ද ඒකට හේතුව දැන් රූපයේ චිත්තක්ෂණ 17කින් බිඳී යනවා නම් එහෙනම් අපි දැන් රූප කාණ්ඩයේදී ඔක හොඳටම තේරුම් ගන්න පුළුවන් දැන් අපි තේරුම් ගන්න ඕන මේ රූප කියලා අපි දකින්නේ එක රූපයක් නෙවෙයි. මේ වස්තුවක් හැටියට අපි දකින්න එක රූපයක් නෙවෙයි. මේ රූප කලාප කෝටි ගානක එකතුවක් තමයි අපි මේ එක වස්තුවක් හැටියට දකින්නේ. ඒක දැන් අපි සාමාන්‍යදී අපි කුඩා දේ හැට අපි තුමු අබෑටයක් කියලා. දැන් අබෑටය කියන්නේ චූටි දෙයක්නේ. ඒතර මේ අබෑටයක් තුලත් තියෙනවා රූප කලාප කෝටි ගානක්. දැන් රූප කලාප කෝටි ගාණක් තියෙනකොට හැම වෙලෙම සිදුවෙන්නේ කුමක්ද මේ රූප හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒතර හට ගන්න රූපේ ඔක්කොම එකවර නිරුද්ධ වෙනවද? නෑනේ. රූප නිරුද්ධ වෙන්නේ චිත්තක්ෂණ 17ක්. ගෙවුනට පස්සේ කියන්නේ කුඩාක්ෂණ 51ක් ගියාට පස්සේ තමයි රූපේ නිරුද්ධ වෙන්නේ. එතකොට මෙතන රූප කලාප කෝටි ගාණක් පවතිනකොට මේ රූප කලාප කෝටි ගාණ තුල සමහර රූප කලාප තියෙනවා ඉපදෙන රූප කලාප තියෙනවා තවත් සමහර ඒවා තියෙනවා බින්දෙන රූප කලාප. ඒ රූප කලාප තුලත් සමහර රූප කලාප තියෙනවා චිත්තක්ෂණ එකක් ගෙවිච්ච රූප කලාප. දෙකක් ගෙවිච්ච රූප කලාප. තුරක් ගෙවිච්ච රූප කලාප. එතකොට අතන චිත්තක්ෂණ 51ක් ගත කරලා ගෙවිල යන නිරුද්ධ වෙනකොට රූප කලාප තව චිත්තක්ෂණ 49ක් ගෙවිච්ච රූප තියෙනවා. චිත්තක්ෂණ 40ක් ගෙවිච්ච රූප තියෙනවා. පැහැදිලිද? ඒතර චිත්තක්ෂණ 30 20 15 ගත කරපු රූප තියෙනවා. එතකොට මේ රූප බින්දෙන බින්දෙන තව මේ රූප හට ගන්නවා. අන්න ඒ නිසා තමයි අපිට පේන්නේ මේ රූපවල අඩුවක් පේන්නේ නැහැනේ කියලා. නමුත් ඕක අපේ ජීවිත තුළම දැන් ක්‍රමයෙන් වයසට යනකොට මොකද වෙන්නේ? අන්න වයසට යනකොට වෙන්නේ මෙතන ඉඳුරන්ගේ දුබලතාවය සහ රූප හට ගැනීමේ තියෙන දුර්වලතාවය හේතු කොටගෙන හට ගන්න රූප කලාප අඩුයි බින්දල යන රූප කලාප වැඩි. ඒ නිසා තමයි ශරීරය අපිට වැහැරිලා වගේ පේන්නේ. පැහැදිලිද? වෙනදාට අර පුෂ්ටිමත්ව බොහොම හොඳට තිබිච්ච අත්පා මොකද වෙන්නේ වයසට යනකොට? මේ අත්පා ඒවත් රූප කලාපනේ. ඒතර දැන් මේ තරුණ අවධිය තුල වෙන්නේ මොකද්ද? වේගයෙන් රූප කලාප හට ගන්නවා. ඒ වගේම රූප කලාප ඒ වගේම බිඳලයක් යනවා ඒ වගේම හට ගන්නවා. නමුත් වයසට යනකොට මොකද වෙන්නේ මේ අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා මේ රූප සමුට්ඨාන කියලා හේතු හතරක් කම්මජ චිත්තජ රූපජ ආහාරජ කියලා. දැන් වයසට යන්න යන්න මොකද වෙන්නේ කන්න බොන්න අපහසු වෙනවානේ. ඒතර කෑමෙන් බීමෙන් අපහසු වෙනකොට අන්න ශරීරයට ආහාර නොලැබෙනකොට මේ ආහාරජ රූප කලාප ඉපදින එක මොකද වෙන්නේ? ඇයි හේතු නැහැනේ. අඩු වෙනවා. අන්න ආහාරජ රූප කලා පිපදීම අඩු වෙනකොට අන්න අපිට පේනවා මේ අර ලස්සනට හිටපු කෙනා වර්ණවත්ව හිටපු කෙනා ක්‍රමයෙන් වැහැරිලා යනවා. ඒ ආහාරජ රූප කලාප හටගන්නේ නැති නිසා. ඒක වෙන දෙයක් ඕනේ අපිට මේ ජීවිතයෙන් පුළුවන් හොයාගන්න. දැන් අපි හිතමු මේ උණක් හැම්බිරිසාවක් හැදිලා අපි හිතමු දවස් 3-4ක් මුකුත් කන්න බොන්න බැරුව හිටියා කියලා. පේනව නේද වැහැරෙන ස්වභාවය. කොයිතරම් ඉක්මනින්ද කියලා අපි මේ අපි අහනවා මේ දවස් 3ට කොච්චර කෙට්ටු වෙලාද? කළු වෙලා ගිහිල්ලානේ ඇදිලා ගිහිල්ලා අන්න බලන්න රූප කලාප නේ අන්න ආහාරජ රූප කලාප පහළ වෙන්නේ නැහැ එයි මෙයාට ආහාරජ රූප කලාප හට ගන්න හේතුවක් ඒ කියන්නේ ආහාරජ මේ ආහාර ලැබෙන්නෙත් නැහැ ඉතින් අන්න ඒ නිසා තේරුම් ගන්නට ඕන දැන් අපි ක්‍රමයෙන් වයසට යනකොට දැන් මේ වෙන සිද්ධි දාමයම එතනත් සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාදාමයම එතනදි වෙන්නේ අර හටගන්න රූප කලාප අඩුයි වැහැරිලා යන රූප කලාප වැඩි. ඒ නිසා තමයි ක්‍රමයෙන් ඒකට තවත් හේතු බලපානවා. ඒ කියන්නේ දැන් මේ මම එක හේතුවක් උපනිශ්‍රය කරගෙන පැහැදිලි කළාට ඒක හේතුවාදයක් නෙවෙයිනේ මෙතන. සබ්බං ඒකත්තං කියන එක බුදුහාඳුර ප්‍රතික්ෂේප කරනවා. මොකද කිසිම දෙයක් ඒක හේතුකව සිදු වෙන්නේ නැහැ. මම මෙතන මේ අර පැහැදිලි කිරීම සඳහායි මේ ආහාරජ රූප කලාපය මෙතෙන්ට එකතු කරේ. නමුත් මේකට තව වෙන අනන්තර සමානතර ආදී වශයෙන් තව ප්‍රත්‍ය ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. මේකට තව නොයේකුත් ප්‍රත්‍ය වෙන සිතිනුත් ප්‍රත්‍ය වෙනවා, කර්මේනුත් ප්‍රත්‍ය වෙනවා, මේ ඍතු වෙනුත් ප්‍රත්‍ය වෙනවා. ඒවා ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපිට පේනවා මේ ක්‍රමයෙන් මෙතන මේ සිදුවන ධර්මතාවය අන්න හුදු ධර්මතාවයන්ගේ පැවැත්මක් විතරයි තියෙන්නේ. අනේ නිසා තමයි කිව්වේ මෙතන අර හුදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් නිසා සත්ව පුද්ගලයන්ගේ පැවැත්මක් මේ තුල නැහැ කියලා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න ඕන. අන්න එතෙන්ට එන්න Tamanට මේ රූප ධර්මයන් සහ නාම ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගන්න. මොකද මේ ජීවිතය කියලා කියන්නෙම නාම රූප පරම්පරාවක්. ඒතර මේ නාම රූප කියලා කියනකොට තේරුම් ගන්න ඕන මේ එක තැනක තියෙන දෙයක් නෙවෙයි. ඒතර අපි පැහැදිලි කළා නාම කියන දේවල් මේ පවතින වාක්‍යනකට මේ දවස් ගණන් සති ගණන් තියෙන දේවල් නෙමෙයි හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. ඒ වගේ පැවැත්මක් කියනකොට අර තිතිය කියන්නේ හඳුන්වා දීම සඳහා යොදන එකක් මිසක් අපේ සාමාන්‍ය ලෝකයේ ඉගෙනගෙන තියෙන මේ මාස ගණන් අවුරුදු ගණන් පවත්නා පැවැත්මක් නෙවෙයි. හටගත් ක්ෂණෙහිම බිඳිලා යනවා. ඒක පැහැදිලි මේ චිත්ත වීති ඉගෙන ගන්නකොට මේ හිතන්න පංචද්වාරා වජ්ජන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒතර පංචද්වාරාවජ්ජනේ නැහැ. ඒතර චක්කු විඥානය තියෙන්නේ. ඒතර චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි සම්තිරණය පහළ වෙන්නේ. එතකොට සම්තිරණය පහළ වෙනකොට චක්කු විඥානය නැහැ. පැහැදිලිද? ඒතර සම්තිරණය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි මේ සම්පටිච්ඡන වොත්තපනේ පහළ වෙන්නේ. ඒතර වොත්තපනේ පහළ වෙනකොට මේ සම්පටිච්ඡනේ නැහැ. සම්තිරණයක් නැහැ. අන්න ඒතර බලන්නේ. එහෙනම් පැහැදිලි මේ සිත කියන එක දැන් මේ භවයේ මේ මොහොතේ පවා මේ සිත කියන එක ඊළඟ සිත හට ගන්නකම්වත් තියෙන්නේ නැහැ කියන එක. අන්න ඒක මේ ක්‍රියා මාත්‍ර විතරයි කියලා කිව්වේ. ඒකයි අපි මේ ලකුවට මවාගෙන ඉන්න ලෝකය බොහොම සුළු වේලාවකින් ඔක්කොම අවසන් වෙලා යන්නේ. දැන් අපි අද මේ ජීවිතේ මූලික කරගෙන අපේ ලොකෝ වටපිටාවක් ගොඩනගාගෙන ඉන්නවා මේ මගේ ජීවිතය, මගේ රට, මගේ ලෝකය, මගේ අම්මා තාත්තා බොහෝ ලෝකයක් මවාගෙන ඉන්නවා. ඒතර බලන්න මේක දැන් කොයිතරම් දැන් සිතේ මේ තරම් වේගයෙන් සිත හටගෙන නිරුද්ධ වෙලා යනකොට මේ කවුද නැති වෙන්නේ? මේ මම කියන කෙනා තමයි මේ හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒතර අපි අපිට රූපයේ පේනවා මාසයක් හරි සතියක් හරි තියෙනවා වගේ අවුරුදු ගාණක් හරි. නමුත් රූපේත් ආවසානික ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? මේ ලොකුවට තිබෙන රූපය අපි පුච්චනවා. ඒ පිච්චුවාට පස්සේ මොකද වෙන්නේ? අන්න අපි මේ මම කියලා හරි මේ මිනිස්සයා කියලා අපි ප්‍රඥාප්තියක් හැටියට සම්මුතියක් හැටියට පනවගත්ත මේ රූපකය අන්න මේක ගිනි තිබ්බට පස්සේ අලු ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. ඒතර කෝ අර හිටපු මිනිස්සයා බොහොම ආසාවෙන් ලෝකයට බැඳිලා ලෝකයේත් එක්ක නොයෙකුත් කටයුතු කරමින් හිටපු ඒ සත්වයාට මොකද වුනේ? එහෙනම් මෙතන හුදු මුලා බවක් නේද තියෙන්නේ මේ. ඉතින් අන්න ඒක මේ නාම රූප ධර්මයේ අන්න යථා පැවැත්ම. එතන මේ විදිහේ රූපයන් තමයි අපිට හැම භවයකම මුණ ගැහෙන්නේ. ඒතර අපේ పూర్ව භවයේ තිබිච්ච රූපය ඒකට මොකද වුනේ? අන්න ඒ කාලේ අපි ඒ රූපය අරගෙන හිටියා මේ අද වගේම වෙනස් වෙනවට බයයි මැරෙනවට බයයි, ලෙඩ වෙනවට බයයි. ඒ විදිහට අපේ අන්න పూర్ව භවයේ තිබිච්ච රූපේ මේ වගේමයි අපි උපාදානය කරගෙන හිටියේ. නමුත් අපිට දැන් ඒ රූපය ගැන කිසිම ඇලීමක් තියෙනවද? මුකුත් නැහැ අපි දන්නේවත් නැහැ ගැන. ඒතර බලන්න ඒක කොයිතරම් ඒකයි බුදුහාමුදුරේ දේශනා කරේ මේ කාම වස්තු දැන් රූපය කියන්නේ කාම වස්තුවක්නේ. ඒතර රූපය කියන එක බුදුහාමුදුරේ පෙන්වුවේ එකයි මේ අට්ටි කංක ලූපමා කාම. මංසපේසූපමා කාම, සුපින කූපමා කාම. මේක හරියට සිහිනයක් වගේ කියලා කියනවා. නේ? දැන් අපි සිහිනෙන් දකිනවා ලස්සන රූප. ලස්සන තැන් වලට යනවා. නේ ඇවිදිනවා. නමුත් නැගිට්ටාම <laughs> මුකුත් නැහැ. ඉතින් මේ ජීවිතයත් ඒ වගේ තමයි. දැන් අපි මේ භවය තුළ බොහොම කැමැත්තෙන් මේක ප්‍රියමනාපව උපාදානය කරගෙන හිටියට දැන් මේ අපි මෙතනින් චුත වුණාම ඊළඟ භවයේ ප්‍රසන්දිය ලැබුවට පස්සේ අන්න මේ රූපය ගැන අපේක්ෂාවක් නැහැ. ඒතොර ඒ රූපය ගැනයි අපේක්ෂාව තියෙන්නේ. ඒතොර මේක තමයි භව පැවැත්ම. මේ කාම ලෝක තුල, ඒ කියන්නේ මේ මනුෂ්‍ය ආදී ලෝකයන් තුල. විතරන්න මේ ස්වභාවය තමයි නුවණින් තේරුම් ගන්න කියලා. ඉතින් මේ චිත්ත වීති ඉගෙනගෙන යනකොට Tamanට මේක හොඳට පැහැදිලි වෙනවා. මෙන්න අපි මම කියලා දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්න ජීවිතයේ යථා පැවැත්ම කියලා. ඉතින් අපි මේ චිත්ත වීති ඉගෙන ගන්නෙත් අන්න ඒ කාරණාව තේරුම් ගැනීම පිණිසමයි. ඉතින් කෙනෙක් හිතන්න හොඳ නෑ මේ අතීත මේ තියන්න නයන්න බයන්න ওই විදිහට තියෙන මේ පේලියක් අපි ඉගෙන ගැනීම තුළ අපිට මොකද්ද ඇතිවන ඵලය කියලා. දැන් සමහර අයට එහෙම විවිධාකාර අදහස් තියෙනවා. ඒතර ඒකේ මම මේ මේක මේ චිත්ත වීති කියන ගමන් මේ පැතිකඩක් පෙන්වා දුන්නේ අන්න ඒ කාරණා සඳහා මේක අපේ උපනිශ්‍රේ කරගන්න ඕනේ. එහෙම නැතුව මේ දැනුමක් හැටියට කටපාඩම් කරගෙන ඉන්නවත් මතක තියාගෙන ඉන්නවත් ඒකට නෙවෙයි. දැන් මේක මට ඔය අතර මතක තියාගන්න පුළුවන් නම් මේ රූප සටහන ඕනත් නෑ ඒක පැහැදිලි කරන්න පුළුවන්. නමුත් එහෙම පැහැදිලි කරාට මේ තේරුම් ගන්න එක අමාරුයි මේ සටහනක් නැතිව. ඉතින් ඒ නිසායි මේක අපි උපකාර කරගන්නේ. ඉතින් අපි මේ මහාන්තාරම්මන වීති පිළිබඳව සාකච්ඡා කරා. ඒතර මහාන්තාරම්මන වීති දෙක පිළිබඳව දැන් Tamanta අවබෝධයක් තියෙන. ඒ කියන්නේ මේ රූපා රූපය හටගෙන චිත්තක්ෂණ දෙකක් ඉක්මලා ගිහිලා භවාංගයේ ගැටුණාම පහළවන එක මහාන්තරම්මන චිත්ත වීතියක් ඒක තදාරම්මන පහළ වෙන්නේ භවාංගයේම චිත්ත වීතිය අවසන් වෙනවා. ඒ වගේම දෙවෙනි මහාන්තරම්මන චිත්ත වීතිය චිත්තක්ෂණ තුනක් රූපේ හටගෙන චිත්තක්ෂණ තුනක් ඉක්මලා ගියාට පස්සේ භවාංගයේ ගැටෙනවා. ඉන් අනතුරුව ඒ විදිහට සිත් පහළ වෙලා ජවණයෙන්ම චිත්ත වීතිය අවසන් වෙනවා. භවංගයට වැටෙනවා තදාරම්මන පහළවීමක් නැහැ කියලා. ඒතර මේ ඔක්කොම සිදු වෙන්නේ ආරම්මණය තුල තියෙන ආලෝකය සහ එහි තියෙන බලවත් සහ දුබල බවට අනුරූපීව කියන කාරණාව තේරුම් ගන්නට ඕන. ඊළඟට තියෙනවා පරිත්තාරම්මන කියලා චිත්ත වීතියක්. ඒ පරිත්තාරම්මන චිත්ත වීති හයක් තියෙනවා. ඒ පරිත්තාරම්මන චිත්ත වීතියේ දැන් අපි එක චිත්ත වීතියක් පිළිබඳව හොඳට ඉගෙනගෙන තියෙන නිසා මේ චිත්ත වීති තේරුම් ගන්න ඊතරම් අපහසුාවක් නැහැ. මේ ගොඩක් තිබුණා වගේ පෙනුනට මේකම ස්වභාවයක් තියෙන්නේ. ඒතර මෙතන තියෙන වෙනස තමයි මෙතන චිත්ත වීති හයක් තියෙනවා. දැන් මේ පරිත්තාරම්මන චිත්ත වීති පහළ වෙනකොට දැන් රූපය හටගෙන චිත්තක්ෂණ හතරක් ගියාට පස්සේ භවංගයේ ගැටෙනවා. පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. ඊළඟට රූපය හටගෙන චිත්තක්ෂණ පහක් ඉක්මලා ගියාට පස්සේ රූපය හටගෙන චිත්තක්ෂණ 6ක් ඉක්මලා ගියාට පස්සේ රූපය හටගෙන චිත්තක්ෂණ 7ක් ඉක්මලා ගියාට පස්සේ ඊට පස්සේ රූපය හටගෙන චිත්තක්ෂණ 8ක් ඉක්මලා ගියාට පස්සේ රූපය හටගෙන චිත්තක්ෂණ 9ක් ඉක්පිලා ගියාට පස්සේ භවාංගයේ ගැටිලා පහළවන චිත්ත වීති 6 තමයි අපි හඳුන්වන්නේ පරිත්තාරම්මන චිත්ත වීතිය කියලා. ඒතර මේකේ තියෙන වෙනස මොකක්ද? අන්න පරිත්තාරම්මන චිත්තවේතියේ වෙනස තමයි දැන් මහාන්තාරම්මන කියලා අතිමහාන්තාරම්මන චිත්තවේතියේ තදාරම්මන පහළ වුණා. මහාන්තාරම්මන චිත්තවේතියේ තදාරම්මන පහළ වුණේ ජවණයෙන් අවසන් වුණා. ඒ නිසා ඒවට අපි කියනවා ජවන වාර කියලා හඳුන්වනවා. කියන්නේ දැන් මහාන්තාරම්මන චිත්තවේතිය හඳුන්වනවා ජවන වාර කියලා. ජවන වාර කියලා හඳුන්වන්නේ ජවනයන්ගෙන් අවසන් වන නිසා. ඊට පස්සේ අතිමහන්තාරම්මන චිත්තවීති හඳුන්වනවා තදාරම්මන වාර කියලා. ඒ තදාරම්මන වාර කියලා හඳුන්වන්නේ තදාරම්මනයන්ගෙන් අවසන් වන නිසා. ඊට පස්සේ මහන්තාරම්මන චිත්තවීති මේ භවාංග කියන්නේ භවාංගයෙන් පහළ කියන්නේ භවාංගය අරමුණු කරන කියන්නේ දැන් අතන තදාරම්මන පහළ වෙලා අවසන් වුණාට මෙතන අවසන් වෙන්නේ ජවනයන්ගෙන්. ඒ නිසා ජවන වාර කියලා හඳුන්වනවා. පරිත්තාරම්මන චිත්ත වියතියේ තියෙන වෙනස තමයි ඒ වගේ ජවාන සිත් පහළ වෙන්නේ නැහැ. වොත්තපණයෙන් අවසන් වෙනවා. අන්න වොත්තපණයෙන් අවසන් වන නිසා මේවා අපි හඳුන්වනවා වොත්තපන වාර කියලා හඳුන්වනවා. වොත්තපන සිතින් අවසන් වන නිසා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන කවරක් නිසාද මේ සිත්වල ජවන් සිත් පහළ වෙන්නේ නැත්තේ. ඒකට උත්තරේ මම මීට පෙරත් සිහිපත් කළා. ඒ කියන්නේ යම් සිතක ජවන් සිත් හතක් පහළ වෙන්න ආයුෂ් ප්‍රමාණයක් නැත්නම් එක ජවන් සිතක්වත් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට වොත්තපන සිත් පහළ වෙලා එකක් හෝ දෙකක් හෝ පහළ වෙලා භවාංගයට වැටෙනවා. ඒක දැන් මේ චිත්ත වීතිය දිහා බානට ඔය ඇත්තන්ට පැහැදිලිව පේනවා. දැන් පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය දැන් රූපය හටගෙන චිත්තක්ෂණ හතරක් ඉක්මලා ගියාට පස්සේ තමයි භවාංගයේ ගැටෙන්නේ. ඒ අනුව තමයි භවාංගයේ පස්වෙනි චිත්තක්ෂණයේදී තමයි භවාංගයේ චලනය වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි එකේදී තමයි භවංග උපච්ඡේද වෙන්නේ. 7 වෙනි සිතේදී තමයි පංචද්වාරා වජ්ජන සිත පහළ වෙන්නේ. 8 වෙනි එකේදී තමයි චක්කු විඥාන සිත පහළ වෙන්නේ. 10 වෙනි එකේදී සන්තේරණ සිත පහළ වෙනවා. ඊට පස්සේ 11 වෙනි 12 වෙනි 13 වෙනි චිත් වශයෙන් පහළ වෙන්නේ වොත්තපන සිත තමයි පහළ වෙන්නේ. ඒ වොත්තපන සිත පහළ ඒ දැන් ඒකට හේතුව මෙහෙමත් පැහැදිලි කරගන්න. දැන් සාමාන්‍ය චිත්ත වේතියක් තුල දැන් සම්පතිච්ඡනය සම්තීරණය හටගත්තට පස්සේ වොත්තමන සිත හට ගන්නවානේ. ඒතර වොත්තපන සිත හටගත්තට පස්සේ ජවාන් සිත හතක් පහළ වෙනවා. දැන් බලන්න මෙතන වොත්තපන සිත හට ගන්න 11 වෙනි මේ චිත්තක්ෂණයේදී. ඒතර වොත්තපන සිත 11 වෙනි චිත්තක්ෂණයේදී හට ගන්නකොට චිත්ත නියාමයේ අනුව මෙතනින් අනතුරුව හට ගන්න ඕන ජවාන් සිත. ඒතර ජවාන් සිත හතක් පහළ වෙනකොට දැන් මේ 11ට 7ක් එකතු වෙනකොට 18ක් වෙනවා. ඒතර 18ක් වෙනකොට මොකද වෙන්නේ? අපි හිතමු ඒතර 17ේ රූපයක අවශ්‍ය තියෙන්නේ. එතකොට දැන් අනිවාර්යයෙන්ම කාල නියම එකයිනේ. එතකොට චිත්තක්ෂණ 17 ගේ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. එතකොට අපි හිතුවේ මෙතන ජවන්සිතක් පහළ වුණා කියලා. අන්න ජවන්සිත 7ක් පහළ වෙනකොට 6 වෙනි ජවන්සිත පහළ වෙන්නේ 17 වෙනි චිත්තක්ෂණයේදී. ඒතර 17 වෙනි චිත්තක්ෂණයේදී 6 වෙනි ජවන් සිත පහළ වෙනකොට රූපය නිරුද්ධ වෙලා. ඒතර 7 වෙනි ජවන් සිතෙන් අරමුණු කරන රූපයක් තියනවාද? ඒක අතීතයට ගිහිල්ලා. ඒක ධර්ම විරෝධී. අන්න ඒ නිසා මෙතනදී එක ජවන් සිතක්වත් පහළ වෙන්නේ නැහැ. සම්පටිච්චන සම්තිර්ණ වලට පස්සේ වොත්තුපන සිත් තුනක් පහළ වෙලා ඉතිරි සිත් භවංගයෙන් පිරීලා ඒ කියන්නේ රූපේ ආයුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ 17 නිරුද්ධ වෙනකොට මේ ඒ අනුසාරයෙන් පහළ වෙච්ච චිත්ත වීතියත් නිරුද්ධ වෙනවා. අන ඔය න්‍යායම තමයි දෙවෙනි තදාරම්මන චිත්තය වීතිය තේරුම් ගන්න තියෙන. ඒ චිත්ත වීතිය පහළ වෙන්නේ රූපය හටගෙන චිත්තක්ෂණ පහක් ඉක්මලා ගියාට පස්සේ තමයි මනෝද්වාරය ගැටෙන්නේ. ආන් ඒතර තමයි භවාංග චලණය වෙන්නේ ඒකේ 6 වෙනි චිත්තක්ෂණයේදී. භවං උපච්ඡේදය වෙන්නේ 7 වෙනි එකේදී. ඒතර බලන්න තවයි කොහොමත් ඒකේ ජවන්සිත 7ක් 15 වෙනි ඉඩක් නැති නිසා ඒකෙත් වොත්තපන සිත් තුනක් පහළ වෙලා භවාංගයට වැටෙනවා. ඉතින් ඔන්න ওই ආකාරයට තමයි ඉතිරි මේ පරිත්තාරම්මන සිත් කියන්නේ චිත්ත වීති වශයෙන් තියෙන ඉතිරි හතරක් තේරුම් ගන්න තියෙන්නේ. ඒක ලේසිය තේරුම් අර අතීත කියලා හඳුන්වලා තියෙන මේ ඉක්මලා ගියපෝ රූපයේ ආයුෂ් ප්‍රමාණය. ඒ ඉක්මලා ගියපෝ රූපයේ ආයුෂ් ප්‍රමාණය හඳුන්වන්න දක්වන්න තමයි මේ අතීත භවාංග කියලා නම් කරලා තියෙන්නේ. එතකොට අර නයන්ෙන් දක්වලා තියෙන්නේ ඒ ගැටුණු අවස්ථාව. කියන භවංග චලනය වෙච්ච අවස්ථාව. ඉතින් ඒ අනුව තමන්ට මේ පරිත්තාරම්මන වීතිහයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතන මේවා හටගන්නේ කුමන අවස්ථාවන් තුලද කියන එක පැහැදිලි කරන්න දැන් කාලයක් නැහැ. ඒක අපි ඉදිරියේදී ඉදි දිනේදී පැහැදිලි කරන්නම් මේ චිත්ත වීති පහළ වෙන්නේ මොන අරමුණු ඔස්සේද කවර කවර අවස්ථාවලදීද කියන එක පිළිබඳව. ඉතින් මේ ඇති කරගත්ත අවබෝධය අනුව අපි මේ චිත්ත වීති ගැන තවත් හොඳ දැනුමක් ඇති කරගෙන මේ ආත්ම වශයෙන් අරන් තියෙන මේ නාම රූප ධර්මයන්ගේ යථා පැවැත්ම තත්වාකාරයෙන් තේරුම් අරගෙන මේ ලෝකයන් වලට මුලා වෙන්නේ නැතිව ඇලෙන්න ගැටෙන්න නැතුව මේ ලෝකස් ස්වභාවය හේතුඵල ධර්මයේ තත්වාකාරයෙන් අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය කරන බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ සියලු ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි.